කසොන්ගමගේ මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ මම අහලා තිනවා මේ මේ දැන් විඥානය කියන්නේ මේ සංස්කාර නිසා ඇතිවන දැනීම කියලා. ඒක එහෙම ස්වාමීන් වහන්සේ දැන් සංස්කාර කියන්නේ අපේ කුසල ලකුසල නිසා ඇතිවන දැනීමක් නම් විඥානය කියන්නේ එතකොට සිතුවිලි සකස් වෙන්නේ කුසල ලකුසල නිසා නම් අපි කොහොමද මේ මොහොතේ සිහියෙන් ඉඳි <laughs> ඒක ඔව් ඒ කියන්නේ අපි කොහොමද සිහිය පවත්වා ගන්නේ කියලා මම ප්‍රශ්න. දැන් මෙහෙමයි අපි ඒක තේරුම් ගන්නත් සංස්කාර කියන වචනය එක් එක් තැන එක් එක් අර්ථවලින් දක්වනවා. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන තැන එතන සංඛාර කියලා කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන හේතු කොටගෙන ජනිත වෙන්නා වූ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියන මේ කාරණා. ඒ කියන්නේ කුසල් අකුසල් සහ අරූපාවචර ධාන කුසල්. එතකොට නමුත් වෙනත් තැන්වල සංඛාර කියලා කියන්නේ දැන් සබ්බේ සංඛාරා කියන තර සංඛාර කියන්නේ අවිද්‍යාව නිසා හටගන්නා දේවල් පමණක් නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියලු සංස්කාර තමයි එතන සබ්බේ සංඛාරා කියලා ගත්තා. ඊළඟට තව තැනක් ගත්තොත් අපි දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන සංඛාර කියලා කියන්නේ එතන අර පින්පව් විපාක කියන එකත් නෙමෙයි අර හේතු ප්‍රත්‍යයෙන් හට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු කියන කාරණේ පදනම හැටියට එතන තියෙනවා මොකද හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ නමුත් අතන පංචස්කන්ධය සම්බන්ධව කියනකොට සංඛාර කියලා කියන්නේ චේතනාව ප්‍රමුඛ සියලු චෛතසික ධර්ම ටික. මොකද එතන රූපය වෙනම ගන්නවා, වේදනාව වෙනම ගන්නවා, සංඥාව වෙනම ගන්නවා, විඥානය වෙනම ගන්නවා. ගත්තන් පස්සේ චෛතසික ධර්ම 52 වේදනා සංඥා කියන චෛතසික දෙකත් හැර චේතනාව සහිත ඊතුරු චෛතසික 50 තමයි එතන සංඛාර කියලා හඳුන්වන්නේ. ඊළඟට කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන තැන සංඛාර කියලා කියන්නේ කය නඩත්තු කරන එහෙම නැත්නම් කය පවත්වන මූල සාධකය. වචී සංකාර කියන්නේ වචනය පවත්වන වචනය උත්පාද කරන මූල සාධක. චිත්ත සංකාර කියන්නේ සිත පවත්වන සිත ජනිත කරන මූල සාධක. එතකොට එතන කාය සංඛාර කියලා හඳුන්වන්නේ ආස්වාස ප්‍රස්වාස. වචී සංඛාර කියලා හඳුන්වන්නේ විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර දෙකෙන් තමයි වචන උත්පාදනය කරන්නේ. ඊළඟට මනෝ සංඛාර කියලා හඳුන්වන්නේ සංඥා වේදනා දෙක. සංඥාවෙන් සහ වේදනාවෙන් තමයි මනස පවත්න්නේ. එහෙම නැත්නම් සිත සක්‍රියව පවත්න්නේ. සංඥා වේදනා දෙක නැති වෙච්ච ගමන් ඒ නිසා තමයි සංඥා වේදිත නිරෝධය. සංඥා වේදිත නිරෝධයටපත් වුනහම සිත නැහැ. සිත සිත සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා. එහෙම නැත්නම් අහෝසි වෙනවා. නිෂ්ක්‍රීය වෙනවා. ඇයි අර සංඥා වේදනා දෙකෙන් තමයි සිත පවත්වන්නේ නිරෝධ සමාපත්තියේදී මේව සංඥා නා සංඥායතනයට යනකම් ධානවලින් ගිහිල්ලා අරහත් මාර්ගඥානය හෝ අනාගාමි ඵලය කියන තැන තමන් ඉන්නවනම් එය පාදක කොටගෙන අදිෂ්ඨාන කරනවා අර සංඥා දැනෙන නොදැනෙන බවත් නිරුද්ධ වෙනවා. එතකොට සංඥා වේදිත නිරෝධය. සංඥා සහ වේදනා දෙකත් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාම උන්වහන්සේගේ කය පවතිනවා. නමුත් සම්පූර්ණම පිරිනිවන් පෑවා වගේ. ඒ මට්ටමටපත් වෙනවා. එතකොට එතන කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා කියනකොට ඔය විදිහට තමයි කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර චිත්ත සංඛාර කියලා කියන්නේ සංඥා වේදනා දෙක. මෙහෙම එක එක තැන්වල සංඛාර කියන වචනේ විවිධ අර්ථ වලින් දක්වනවා. ඒ හැමතැනකම හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන මූලික පදනම තියෙනවා. නමුත් පුංචි පුංචි වෙනස් වෙනස් ආකාරයට කොටස් කරලා තියෙනවා. හේතුඵල කියන මූලධර්මයේ මත ඉඳගෙන වෙන වෙන කොටස් හැටියට තමයි සංඛාර ගැන කතා කරන්නේ. දැන් අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන තමයි එතන කුසල කුසල කර්මයන්ගෙන් ඒ කියන්නේ අවිජ්ජාපච්චය සංඛාරා කියන්නේ කුසල කුසල කර්ම සංඛාරපච්චය විඥානං කියන්නේ කුසල කුසල කර්ම පාදක කොටගෙන හට ගන්නා වූ විඥානය. ඒ කුමක්ද ප්‍රතිසන්දි ඒතර ප්‍රතිසන්ද විඥානයේ තමයි කුසල කුසල කර්මයන් පාදක කොටගෙන හටගන්නේ. එතකොට ඒක තමයි භවාංගසිත බවට පත් වෙන්නේ. හැබැයි භවාංගසිතට අර බාහිර අරමුණු යොමු වෙනකොට චක්කු සෝත ධාන જીවහා කාය කියන මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු යොමු වෙනකොට ඒ අරමුණු යොමු වීමත් එක්ක අර භවාංගයේ චලනය වෙලා ඛණ්ඩණය වෙලා අර අරමුණු සම්බන්ධව අතිරේක සිත් පරම්පරාවන් ජනිත වෙනවා. එතකොට ඒවත් වැඩි හරියක් කුසල කුසල කර්ම විපාක. නමුත් හැම සිතක්ම කුසල කුසල කර්ම විපාක හැටියට නෙමෙයි පහළ වෙන්නේ. අර මනෝද්වාරයේ බහුලව සිත් පහළ වෙනවා. ක්‍රියාසිත හැටියට සහ කුසල කර්ම සහ විපාක මේ කුසල කර්ම සහ කුසල කර්ම සිත් හැටියට. අපි මීට පෙරත් පැහැදිලි කරා ඇසට රූපයක් අරමුණු වුණාම ඒ අරමුණු කරන්නා වූ චක්කු විඥානය. දැන් ඇසට අරමුණක් එනකොට අර මෙතෙක් තිබිච්ච භවාංග චිත්ත පරම්පරාව චලනය නේද? භවාංග චිත්ත පරම්පරාව කියලා කියන්නේ ප්‍රතිසන්දිය හැටියට මතුවෙච්ච ප්‍රතිසන්දිය කියලා කියන්නේ කර්ම ශක්තියෙන් මතුවෙච්ච සිත. එතකොට භවාංග සිත කියලා කියන්නේ ඒ කර්මානුරූපව මතුවෙන චිත්ත පරම්පරාවක්. එතකොට දැන් අපි කතා කරපු විදිහට ඒ සිත කර්මයෙන් තමයි ජනිත වෙන්නේ. හැබැයි ඒ භවංගසිත චලනය වෙලා ඛණ්ඩණය වෙලා ඊළඟට පංචද්වාරා වජ්ජන සිතක් පහළ වෙනවා. එතකොට ඊළඟට සම්පටිච්ඡන සිතක් පහළ වෙනවා. ඊළඟට ඊළඟට චක්කු විඥානය පහළ. එතකොට චක්කු විඥානය විපාක සිතක්. ඊළඟට සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන සිත කියලා කියන්නේ විපාක සිත. ඊළඟට සම්තිර්ණ සිතක් පහළ. සම්තිර්ණ සිත කියලා කියන්නේ විපාක සිත. හැබැයි ඊට පස්සේ වොත්තපන සිත ක්‍රියාසිත. වොත්තපන කියලා කියන්නේ අර අරමුණ තීරණය කරන සිත. ඒක ක්‍රියාසිත. ක්‍රියාසිතක් කියලා කියන්නේ පූර්ව කෘත කුසල අකුසල කර්මයන්ගේ විපාකයක් නෙමෙයි. ඊට පස්සේ වොත්තපන සිතෙන් පස්සේ තමයි ජවන් සිත් ටික හටගන්නේ. ජවන් සිත් කියලා කියන්නේ පූර්වකృత කුසල අකුසල කර්ම නෙමෙයි අභිනවයෙන් අර අර මනසින් දීපු තීරණය මත තමයි එතනින් එහාට තනිකරම ඒ තනත්තාගේ මනසේ කුසල සිතක් ඇති වෙනවද අකුසල සිතක් ඇති වෙනවද කියලා තීරණය. ඒ නිසා පූර්වකృత කුසල අකුසල කර්ම මතම සියලු විඥාන ධාරාව හට ගන්නව නෙමෙයි. ඒ පූර්වකృత කුසල කුසල කර්මෙන් හටගන්නේ ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානය සහ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන ආදී තවත් බොහෝ විඥානයන් තියෙනවා. නමුත් අර ජවන් සිත් හැටියට ඇති වෙන මූලික සිත් ටික ප්‍රධාන වශයෙන්ම කුසල ලකුසල් ජනිත කරන්නට අනාගත විපාක ඇති කරන්නට සමන් සිත් වෙලා. ඉතින් ඒ ගැන යම්කිසි පැහැදිලි වැටහීමක් ඇති කරගන්නට නම් අභිධර්මයේ පිළිබඳව යම්කිසි ප්‍රමාණයකට අධ්‍යයනයක් කරන්න ඕන අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගයේ පොතේ මේවා ඉතාම හොඳට පැහැදිලි කරලා පෙන්නලා දීලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ.